මරණාසන්න මොහොතේ අපාය වැනි දුගතියක උපදින්න හේතු වන නිමිත්තක් සිහිවහොත් ප්‍රත්‍යජන කෙනෙක් එහිදී පවා තණ්හාව ඇති කරගෙන උපාදානය සිදුවන්නේ ඇයි? සෝවාන් වූ කෙනෙක් එවැනි අවස්ථාවක මානසිකාරයේ පිහිටුවා ගන්නේ කෙසේද? අපගේ භාවනාව අපව මෙවැනි අවස්ථාවක ගැලවීමට හේතු වන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මරණාසන්න මොහොතක ඒ කියන්නේ දැන් කෙනෙකු මරණයට සමීප වෙනකොට දුගතියකට උපදින්න හේතු වන නිමිත්තක් සිහි වුණොත් ප්‍රතජන කෙනෙකුට ඒ නිමිත්තට පවා ඒ කර්ම නිමිත්තට ගති නිමිත්තට පවා තණ්හාව යෙදෙනවා. දැන් කෙනෙක් උපදින්න තියෙන හේතු මොනවාද? අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන දේ මූලික කරගෙන තමයි කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. අපි පටිච්චසමුප්පාදය තුල කතා කරනවා අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා. එතකොට සංස්කාරය නිසා විඥාණය උපදිනවා. එතකොට සංඛාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. එතකොට කුසල් අකුසල් වශයෙන් උපදින සංඛාර තමයි එතනදී කතා කරන්නේ. ඒ සංඛාරයකට විතරක් කෙනෙක් උපදින්නේ නැහැ. ඒ නිසා ওই පටිච්චසමුප්පාද අංග 12ක් තිබුණට ඔක අපි විස්තරණය කරනවා ආකාර 20කට. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා කොටස් පහක් තියෙනවා අතීත හේතුව පැත්තෙන්. එතකොට අවිද්‍යාවෙන් කර්ම සකස් කරගන්නවා අවිද්‍යා සංඛාර. ඒ වගේම තණ්හා කරලා උපාදාන වශයෙන් රැස් කරගෙන භව වශයෙන් පැමිණීම සිද්ධ වෙනවා. එතකොට ඒ භවපච්චයා ජාති කියනවා වගේම තමයි ඒ භවයට අනුරූපීව විඥානයේහි පහළවීම සිද්ධ වෙන්නේ. එතකොට යම් කිසි විදිහකින් යම් සංස්කාර ධර්මයක් උපදිනවා නම් ඒ සංඛාරයට අපි තණ්හා කරනවා. ඒකට ආස කරනවා. ඒක තමයි ප්‍රත්‍යජන මනසක තියෙන ස්වභාවය. එතකොට ඒක කුසල් හෝ අකුසල් හෝ වශයෙන් උපදින ඕනෑම සංඛාර නිමිත්තකට තණ්හා කිරීම සාමාන්‍යයෙන් ප්‍රත්‍යජන සිතෙහි යෙදෙන ස්වභාවය. මරණාසන්න මොහොතේදී දැන් අපේ මේ ප්‍රකෘති මට්ටමින් සිත් පහළ වෙනවාය කියන එක හිතන්න එපා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් දැන් ප්‍රකෘති මට්ටමේ මේ මොහොතේ සිත් පහළ වෙනකොට හිතට මොකක් හරි විතර්කයක් එනකොට දැන් මම මේ විතර්කේ හිතන්නේ මම වෙන විතර්කයක් ගන්නවා කියලා ඔගොල්ලෝ කැමති විතර්කයක් සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි හිතන්න එපා මරණාසන්න මොහොතකදී ඒ විදිහට Taman කැමති විතර්කයක් සිහිපත් කරගන්න පුළුවන්කම තියේවි කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් ඕගොල්ලොන්ගේ මනස මේ කයට සීමා වෙලා තියෙනවා. දැන් මේ කායික හැකියාවට සීමා වෙලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේක පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ කායික සීමාවෙන් අනිත් පැත්තට යනකොට කායික සීමාව සීමාවක් නොවෙනකොට මනසේ සීමාවට සීමාවක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් මම උදාහරණයක් හැටියට ඔයගොල්ලන්ට කියන්නේ ওই කතාව ගැන කියනකොට හීනයක් පේනකොට ඔයගොල්ලන්ට හීනෙන් බය හිතෙන හීනයක් පේනවා. කවුරු හරි මරන්න පන්නගෙන එනවා පේනවා කියන්නේ. ඕගොල්ලෝ හදන්නේ හීනෙන් මේක හීනයක් කියලා අනිත් පැත්ත හැරෙන්න නිදා ගන්නද එහෙම නැත්නම් පුළුවන් තරම් දුවන්න බලනවාද? දුවන්න බලනවානේ හීනෙන් බය වෙනවා. එතකොට ඒක හීනයක් නෑයි බය වෙන්නේ. ඒක හීනයක් බව දන්නේ නෑ අපිට ඒක ඒ හීනේ ඇතුළේදී ඒක ඇත්තක් නේ. එතකොට ඒ මනස ඒ වෙලාවේදී මොකේ මොකටද සීමා වෙලා තින්නේ මේ ප්‍රකෘති මට්ටම නැහැ ඒ නිසා තමයි අපිට ඒක ඇත්තම යථාර්ථයේ විදිහටම දැන් මේ ඉන්ද්‍රිය සංජානනය වෙනවා වගේම අපිට ඒක ප්‍රකට වෙන්න පටන් ගන්නවා එතකොට මේක හීනයක් නේ කියලා දැනගෙන අපිට ඕන විදිහේ දේවල් කරන්න පුළුවන් කමක් එතනදී නෑ හිත පෙන්වන්නේ මොකක්ද පෙන්නන විදිහට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා එතකොට මේ ප්‍රකෘති කය අසුරු කරන්න පුළුවන් මට්ටම තියෙනකොට තමයි ওই ස්වභාවය. හිතන්නකෝ ওই මට්ටම අතහැරුණාම කොහොමද කියලා. එතකොට ඒ මට්ටමේදී ඊටාම අසරණයි කෙනෙක්. මොකක්ද හිත අරමුණු කරන අරමුණ ඒ අරමුණ අරගෙන යන්න සිද්ධ වෙනවා. Taman කැමති අරමුණ ගන්නවා කියන එක සාමාන්‍ය කෙනෙකුට කිසිසේත්ම කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. වැඩිපුර කුසල් භාවිත කරපු කෙනෙකුට කුසලය ඉදිරිපත් වීමේ සම්භාවිතාවයක් තියෙන අච්චරයි කියන්න පුළුවන්කම තියෙන. ප්‍රතජන භූමියේ ඉන්න කෙනෙක් නම් වැඩිපුර කුසලය ඉදිරිපත් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඇයි යා වැඩිපුර කුසලය හිතට පුරුදු කරලා තියෙනවා. සිත සාමාන්‍යයෙන් උපදින්නේ එක ක්‍රමයකට එක පැත්තකට හිත නැමුවාම ඒ පැත්තේ සිත් තමයි වැඩිපුර උපදින්න පටන් ගන්න. ඒක තමයි හිතේ තියෙන ස්වභාවය. දැන් කෙනෙක් භාවනාව ඇතුළේ නිතර නිතර ඉන්නකොට එයාගේ හිත භාවනාවට නැමිලා භාවනාව මානසිකාරයේ පැත්තම සිත් උපදිනවා. කෙනෙක් ලෞකික දේවල් පැත්තට හිත යොමු කළාම එයාට ඒ පැත්තේ හිත තමයි වැඩිපුර උපදින්නේ. ඒක තමන් හිතලා උපද්දුවත් නොසිතා ඉපදුනත් එහෙම හිත තමයි උපදින්නේ නේ. දවසේ හිත වඩාත්ම යොමු කරලා මහන්සියලා වැඩක් කරන්න උනොත් ඔයගොල්ලෝ සමහර රැට හීනෙනුත් ඒක පේනවා. ඇයි එහෙම වෙන්නේ? හිතට ඒක පුරුද්දක් හැටියට පුරුදු වෙනවා. ඉතින් ජීවිතේ වැඩිපුර කුසල් පුරුදු කරපු කෙනෙකුට කුසලයක් අරමුණු වීමේ සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි ඒක එහෙම අනිවාර්යමයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒ නිසා අනියතයි කියලා කියනවා. නියතියක් නෑ සුගතියට හෝ දුගතියට කියලා ඔබට නියතියක් ඇත්තේ නැහැ. ඊට පස්සේ තියෙන භයානකම දේ තමයි මනසට කාලය සීමාවක් නැති. දැන් අපි මේ ගන්න අරමුණු වලටනේ මේ කාලය සීමා වෙන්නේ. මේ වර්තමානයේ කයට සාපේක්ෂ ලෝකෙටනේ අපි කාලය සීමා කරන්නේ. මේ ගිය චිත්තක්ෂණෙත් අතීතේ කල්පෙත් අතීතේනේ. ඕක අරමුණු කරන්න කල්පයක් අරමුණු කරන්න ගොඩාක් වෙලා ගිහිල්ලා පැයකට කලින් දේ අරමුණු කරන්න ගොඩක් වෙලා ගිහිල්ලා විනාඩියකට කලින් එක ලේසියෙන් අරමුණු වෙනවා කියලා එකක් නැහැනේ ඒකට කාලයක් නැහැ එහෙනම් මේ කයෙන් හිත නිදහස් වෙනකොට අය ඒකට කාලයක් ඇත්තේ නැහැ එතකොට Tamanට මේ ජීවිතේ ගත්ත අරමුණු විතරක් නෙමෙයි එන්න පුළුවන්කම තියෙන්නේ අනන්ත සසරේ ඉඳලා කරපු ඕනම අරමුණ ඔබට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් කර්ම නිමිත්තක් හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් හැටියට ඉදිරිපත් වෙනකොට අපි ඒකට තණ්හා කරනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා කරන තණ්හාව නෙමෙයි. මේ තණ්හාව ඊට වඩා වෙනස්. සාමාන්‍යයෙන් අපි තණ්හාව කොටස් දෙකකට බෙදනවානේ. මොකක්ද? අපි සමුදාචාර තණ්හාවක් තියෙනවා නේ. වට්ටමූලික තණ්හාවකුත් තියෙනවා. සමුදාචාර තණ්හාවේ ස්වභාවය මොකක්ද? ඒක බොහොම අපිට තේරුම් ගන්න පහසුයි. අපි එදිනෙදා මේ තියෙන දේවල් වලට හිතේ උපදින කැමැත්ත. අපි මේ තියෙන දේවල් වලට ආසයි. අපි හොඳ දෙයක් දැක්කහම, හොඳ මිහිරි දෙයක් ඇහුවහම, රසයකට මේ වගේ දේවල් වලට අපේ හිතේ කැමැත්ත උපදිනවා. අන්න ඒකට අපි කියනවා මේ එදිනෙදා ජීවිතය තුළ උපදින සාමාන්‍ය තණ්හාව කියලා කියනවා. ඒක වට්ටමූලික තණ්හාව නෙමෙයි. ඒ තණ්හාව තණ්හාවක් තමයි. හැබැයි ඒක වට්ටමූලික තණ්හාව. සසරේ පැවැත්මට හේතු වෙන තණ්හාව නෙමෙයි. සසරේ පැවැත්මට හේතු වෙන තණ්හාව තමයි නිකාන්ති තණ්හා කියලා කියන නිකාන්ති ක්ෂණෙහි යෙදෙන තණ්හාව. ඒක ඊටාම බලවත් තණ්හාවක්. ඒ වගේම ඊටාමත් සියුම්ව ගියපු තණ්හාවක්. ඒ තණ්හාව ඊටාම සියුම්ම ගිය පුතණාවක්. ඒකේ ලක්ෂණ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මේක උපදිනවා. ඒ උපදිනකොට එහි යෙදෙන ස්වභාවය මොකක්ද? යා අයං තණ්හා පොනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දනී. එතකොට ඒ తත්‍ර తත්‍රාභි නන්දනී හරිම භයානකම වචනේනේ. తත්‍ර తත්‍රාභි නන්දනී. ඒ ඒ තැන අභිනන්දනය කරනවා. කොතනටද බැසගන්නේ බැසගන්න තැන අභිනන්දනය කරනවා. තිරිසන් ලෝකයකට බැසගත්තොත් එතන යෙදෙන ස්කන්ධ ටිකට අභිනන්දනය කරනවා. අපායට බැසගත්තොත් එතන යෙදෙන ස්කන්ධ ටිකට අභිනන්දනය කරනවා. දුකට අකමැති. හැබැයි ඒ දුක විඳින තැන අල්ලගත්ත මම කියන ගතියට තණ්හා කරනවා. දැන් මෙතනදී තණ්හාව යෙදෙන්නේ අපිට ඒ දේ අවශ්‍යයි කියන තැනකින් නෙමෙයි. අපිට දැන් අර මේ සමුදාචාර තණ්හාව යෙදෙනකොට දැන් මම මේ වටාපතට කැමති වගේ දෙයකට යෙදෙන ආශාව කියන තැනින් නෙමෙයි ඒ තණ්හාව නියෝජනය වෙන්නේ. කොතනින්ද ඒ තණ්හාව නියෝජනය වෙන්නේ? ඒ තණ්හාව නියෝජනය වෙන්නේ මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්නේ නැතිකම නිසා අපිට ඒක දෙයක් කෙනෙක් හැටියට පේනකොටම අපිට ඒ ස්කන්ධ ටිකම මම සහ තව දේවල් හැටියට අපිට ප්‍රකට වෙනවා. එතකොට මේ ස්කන්ධ ටිකටම තමයි අපේ යෙදෙන තණ්හාව තියෙන්නේ මේ පැවැත්මට යෙදෙන තණ්හාවක් හැටියට යෙදෙන තණ්හාවක් තියෙනවා ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව ඒ තණ්හාව එතනදි කරන්නේ කිලේශ කෘත්‍ය තණ්හාවෙන් කර්ම කෘත්‍ය කරන්නත් පුළුවන් කෙලස් කෘත්‍යයක් කරන්නත් පුළුවන් එතකොට කර්මය කියලා කියන්නේ අපි තණ්හාවෙන් කරන කර්ම රැස් කර ගැනීම අතන උපදින්නේ තණ්හාව කියන දෙකේ තියෙන යෙදෙන කෙලස් ටිකත් එක්ක එතකොට කෙලෙස් කෘත්‍ය තමයි නිකාන්ති තණ්හා කියලා කියන්නේ. ඒක සම්පූර්ණම ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව. ඒක සමහර විට ඒ අරමුණ ඔයගොල්ලන්ට ඉදිරිපත් වෙන අරමුණ ගැටෙන අරමුණක් වෙන්න පුළුවන්. කෙනෙක් සතෙක්ව මරපු වෙලාවක් වෙන්න පුළුවන්. දැන් මේ හිත ලෝභ හිතක්ද ද්වේෂ හිතක්ද? ද්වේෂ සහගත හිතක්. එතකොට ද්වේෂ හිතේ තණ්හාව කියන එක ඒ හිතේ උපදින්නේ නැහැ. දේශ දේශමූල සිතේ තණ්හාව කියන එකේ හිතේ උපදින්නේ නැහැ අකුසල චෛතසිකයක් විදිහට. එහෙනම් කොහොමද මේකට තණ්හාව යෙදෙන්නේ? මෙන්න මේ තැනදී යෙදෙන තණ්හාව නිකාන්ති තණ්හාව ඒ සිතේ චෛතසිකයක් විදිහට යෙදෙනා නෙමෙයි කෙලෙස් කෘත්‍යයක් සිද්ධ කරනවා ඒ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්නේ නැති නිසා ඒ ස්කන්ධ ටිකට තණ්හාව පවත්නවා එතකොට දැන් සතෙක් මරනවා කියන දේ ක්‍රියාත්මක කරන තැනක තිබුණේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකක් ඒ වෙලාවේදී මම කියන බව තිබුණේ මොකක් මතද? ඒ ස්කන්ධ ටික මතම තමයි. ඒ ස්කන්ධ ටික එක පැත්තකින් බලනකොට සතෙක් මරනවා කියන දේ හම්බ වෙනකොට අනිත් පැත්තෙන් බලනකොට ඒ ස්කන්ධ ටිකම තමන් බවට ගිහිල්ලා තියෙනවා. එතකොට මම සතා මරන්න කැමතියි කියනකොට අර ස්කන්ධ ටිකේ පැවැත්මට අකමැති බව තමයි යෙදෙන්නේ. එතකොට මම කැමති වෙලා තියෙන මොකකටද? තමන්ගේ පැවැත්මට අකමැති බව. ඒ නිසා ඒකේ විපාකය තමන් කරා පැමිණෙනවා. ඒකේ තණ්හාව යෙදෙන්නේ අර සතාට තරහයි සතාගේ ජීවිතයට තරහයි කියන තැන නෙමෙයි ස්කන්ධ ටිකට තමන් කරගත්ත ස්කන්ධ ටිකට තණ්හාව තියනවා කියන තැන. එතකොට ඒ තණ්හාව ඒ විදිහට අපි උපාදාන කරගෙන ප්‍රතිසන්දි වශයෙන් අපි උපදින්න හේතුවක් බවට පත් කරගෙන තියෙනවා. දැන් ඕක ප්‍රත්‍යජන භූමියකදී ඕක වෙනස් කරනවා කියන එක එච්චර ලේසි දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා තමයි කොහොම හරි අඩුම සෝවාන් මාර්ගයේ උපදෝගෙන සෝවාන් ඵලයකටවත්පත් වෙන්න අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ. කොහොම හරි ඒක කරගන්න ඕනේ. ඒ සඳහා හරියට සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ටි පහනාය සතෝ බික්කු පරිබ්බජේ වෙන කියන්නේනේ. හරියට සැටෙන් පහර කාපුල් කෙනෙක් පීයනමක් කැනලා තියෙනවා. එතකොට දැන් ඒ තුවාලෙට අපි ඉක්මනට ගිහිල්ලා බෙහෙත් කරගන්න බලනවානේ අපි මැරෙයි කියලා. අන්න ඒක කරන් කරන් ඒක කරන්න උත්සාහවත් වෙන්න කලින් අපි මොකද්ද කරන්න ඕනේ? සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඇයි මේ සසරේ ගිය පිහියනුම් පාරවල් ඔయిత වඩා කන්න සිද්ධ වෙයි. දෛහමානව මත්තකේ ඔළුවට ගිනි ගත්තොත් එහෙම ගින්න නිවා ගන්න උත්සාහවත් කරනවා වගේ දෛහමානව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා අප්‍රමාදී වෙන්නට කියලා දේශනා කරන්නේ. එතකොට අපිට හැම වෙලාවකදීම ඒ වීරිය අපිට තියෙන්නට අවශ්‍යයි කොහොම හරි සෝවාන් මාර්ගයවත් උපදව ගන්න. එතකොට ඇයි සෝවාන් ආරයන් වහන්සේ දුගතියට යන්නේ නැත්තේ? උන්වහන්සේ දුගතියට යන්නේ නැත්තේ උන්වහන්සේට චුතිසිතේදී කුසලයක් අරමුණු කරනවා කියලා බලෙන් අරමුණු ගන්න පුළුවන් හැකියාවක් නිසා නෙමෙයි. උන්වහන්සේ දුගතියට යන්නේ නැත්තේ උන්වහන්සේට දුගතිගාමී වෙන්නට තියෙන මට්ටමේ කෙලෙසයක් නැති නිසා. කෙනෙක් දුගතිගාමී වෙන්න හේතු වන කර්මපතයන්ගේ සැකස්මක් තියෙනවා නම් ඒ කර්මපතයන්ගේ සැකස්මට තියෙන හේතුව උන්වහන්සේ මේ අදම දුරු කළා තියෙනවා. මේ ජීවත් වෙනකොටම ඒක දුරු කළා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට මරණාසන්න මොහොතේදී තිබඳු මට්ටමේ දෙයක් යෙදෙන්නේ නැත්තේ. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මොකක්ද අපිට දුරු කරන්න කියලා කියේ සක්කාය දිට්ඨියනේ නේ. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයේ සක්කාය කියලා කියන සක්කාය ආරම්භයා තියෙන දිට්ඨිය සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය තමයි රූපය ආත්මවත් කොට කල්පනා කරන කම. මේ රූපය ආත්මවත් කොට කල්පනා කරනවා. මේ කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් පවතිනවා, ආත්මවත් බවක් රූපය ඇසුරු කරගෙන වේදනා සංඥා සංඛාර විඥාන ඇසුරු කරගෙන කල්පනා කරනවා. විෂය ආකාරයකට මේක බෙදනවා. රූපයම ආත්මය කියලා හිතනවා. ඒ අයගේ ස්වභාවය තමයි උච්ඡේද දෘෂ්ටියකටපත් වීම. ඒක ටිකක් භයානක වැඩි. සක්කාය දිට්ඨියේ කොටස් ටිකක් තියෙනවා. ඒ ටික භයානක වැඩි. මොකක්ද? රූපං අත්තත්ව සමනුපස්සති, වේදනා අත්තත්ව සමනුපස්සති මේ විදිහට කතා කරන ටික ඒක භයානක වැඩි. රූපයම ආත්මය. මේ ඉන්න කෙනාම තමයි ආත්මය. මේ රූපෙමයි. එහෙනම් ඒකට මොකද්ද වෙන්න පුළුවන්කම තියෙන්නේ? මරුණට පස්සේ රූපෙට මොකද වෙන්නේ? රූපේ ඉවරනේ. එතකොට ආය ආත්මේ ඉවරයි ආය උපදිනවා කියන එකක් ඒ අය පිළිගන්නේ නැහැ. එතකොට ඔය කියන භෞතිකවාදී අදහස ගොඩක් වෙලාවට තියෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියන තැන තමයි තියෙන්නේ. ඊට පස්සේ සාස්වතවාදයට අනුව යන අනිත් කොටස් තුනක් තියෙනවා. රූපවන්තං වාත්තානං සමනුපස්සති. ආත්මය කියන එක වෙනම තියෙනවා. ඒක රූපවත් වෙලා අද මෙහෙම තියෙනවා. රූපේ නැති වුණාට ආත්මෙ නැති වෙන එක තව තැනකට යනවා. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ඉන්නවා මේක ඇතුලේනේ. මේ ආත්මය මේ රූපවත් වෙලා තියෙනවා. මරුණ කියන්නේ මොකක්ද? මේ ආත්මය මේ ප්‍රාණකාරය තව තැනකට යනවා. අපි ඔහොම කතා කරනවානේ. මේ ප්‍රාණකාරය තව තැනකට ගිහිල්ලා ඉපදෙනවා. උපදිනකම් බලන් ඉන්නවා. එක එක දේවල් අපි කතා කරනවා. ඒකට ඒ මොකද්ද? සක්කාය දිට්ඨිය තියෙන ස්වභාවය. එහෙම නැත්නම් අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං ආත්මය මත රූපේ තියෙනවා. ඒක හරියට නෙළුම් කොලයක් උඩ වතුර ටිකක් තියනවා වගේ ආත්මය මත මේ රූප මේක තියනවා. එහෙම නැතිනම් කරඬුවක් ඇතුලේ මණිකක් තියනවා වගේ මේ රූපය ඇතුලේ තමයි මේ පණ තියෙන්නේ ආත්මය තියෙන්නේ කියලා ওই විදිහ ඇඟීම් තියෙනවා. ඔකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඕක වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහටම යෙදෙනකොට ආකාර 20යි 20 ආකාර සක්කාය දිට්ඨිය. ඒකට විෂයාකාර සක්කාය දිට්ඨිය හා අනුබද්ධව ඕක තියෙනවා නම් ওই ටිකත් එක්ක නිකම් එනවා දිට්ඨි කියන අනික් සියලුම ටික ඕකත් එක්ක අන්තර්ගතයි. එතකොට ඒකේ තියෙනවා අසාද දිට්ඨිය. දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතනවට වඩා මේ දිට්ඨිය ගැඹුරට යන තැන් අසාද දිට්ඨිය ආදී තැන්. ඒ කියන්නේ අසාද දිට්ඨිය කියලා කියන්නේ රූපයේහි ආස්වාදය කියන දේ දිට්ඨි සහගත මට්ටමකින් ඇසුරු වෙනවා. දැන් සෝවාන් ආරයන් වහන්සේත් රූපේ රැවටෙනවනේ. හැබැයි උන්වහන්සේට දිට්ටි මට්ටම නැහැ. මේකේ දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? අසාද දිට්ඨිය කියලා කියන්නේ. රූපය ආස්වාද ජනක ලෙසම අබිනිවෙස පරාමාසයක්. ඒ කියන්නේ දැඩිව අල්ලගෙන ඉන්නවා. දැන් අපිට සතුටු වෙන්න නම් අපිව සතුටු කරන බව තියෙන්නේ කොහෙද? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ කියලා මනසින් දැඩිව අල්ලගෙන ඉන්නවා. අනේ දැඩිව අල්ලගත්ත කමට කියන අසාද දිට්ඨි කියලා. ආස්වාදයේ සාමාන්‍ය දේ. හැබැයි ඒක දැඩිව අල්ලගත්තට පස්සේ ඒකම දිට්ඨියක් බවට පත් වෙනවා. අන්නේ දිට්ඨිය යෙදුනට පස්සේ මොකද්ද වෙන්නේ? මිනිස්සු අකුසල් කරන තැනටපත් වෙනවා. ඒක බලවත්ව දිට්ඨි මට්ටමකට යෙදෙනකොට මිනිස්සු අකුසල් කරන තැනකටපත් වෙනවා. ඒ කෙලෙස්යත් එක්ක තමයි කෙනෙක් දුගතියට යන්න පුළුවන්කම තියෙන. සෝවානාරයන් වහන්සේ නමකට මොකද වෙන්නේ? දිට්ඨි මට්ටමේ කෙලෙස්යක් යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ නැත්තේ ඥාන දර්ශනයක් නිසානේ. ස්කන්ධ ටිකකුයි උපදින්නේ ස්කන්ධ ටික හටගෙන නැති වෙනවා කියන එක දන්නවා දකිනවා හැබැයි තාම තාම පරිසුද්ධ ලෙස පැහැදිලි නැහැ තාම උන්වහන්සේට ඒ නිසා සංයෝජන ඇසුරු වෙනවා හැබැයි අර දිට්ඨි සහගත මට්ටමේ සංයෝජන දුර වෙලා ගිහිල්ලා තියෙනවා ඒ නිසා සෝවානාරයන් වහන්සේට මරණාසන්න මොහොතේදී අර ස්කන්ධ ධර්මයන් අරඹයා අකුසල සහගත වට්ටමේ චේතනා උපදිනවා කියන එක වෙන්නේ නැහැ ඒක ධර්මතාවයක්. ඒක වෙන්නේ නැහැ ඒ විදිහට. මොකද උන්වහන්සේගේ මනස ඒ යම් වෙලාවක සෝතාපන්න ඵලයටපත් වුණා නම් ඒ සෝතාපන්න ඵලයටපත් වූ මොහොතේ පටන් උන්වහන්සේට ඒ බඳු මට්ටමේ සිතුවිලි පහළ වීමක් නෑ ඒක ඒක හේතුවත් එක්කම දුර වෙලා ඉවරයි. ආයෙ සසර කරපු දෙයක් අරමුණු වෙනවා කියලාවත් දෙයක් වෙන්නේ නෑ. මොකද මේ දික්ටි මට්ටමෙන් සම්පූර්ණම හිත මෙදිලා තියෙන නිසා. ඉතින් ඒ නිසා එබඳු අවස්ථාවක දැන් සාමාන්‍ය කෙනෙක් මානසිකාරයේ පවත්වා ගන්න ගත යුතු විදිහ සහ අපි ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නට භාවනාවෙන් අපි කොහොමද උත්තරයක් හොයාගන්න ඕන? ඔගොල්ලෝ භාවනාවෙන් උත්තරයක් හොයාගන්නවා නම් ඔගොල්ලන්ට පුරුදු කරන්න අවශ්‍ය ධර්ම තුනක් තියෙනවා. මොකද්ද පුරුදු කරන්න අවශ්‍ය ධර්ම තුන? ඔගොල්ලෝ සිහිය පුරුදු කරන්න අවශ්‍යයි. වැඩි ලෙසම පුරුදු කරන්න ඕනේ දේ තමයි සිහිය. අකුසලයක් එනකොටම අකුසලයක් බව හඳුනාගෙන කුසල අරමුණක් ලැබීම සඳහා මනස පුරුදු කරන්නට සිහිය භාවිත කරන්න ඕනේ. සිහිය නැති වුණොත් අකුසලයක් එනවා කියලා දන්නෙත් නැහැ, අකුසලයක් පවතිනවා කියලා දන්නෙත් නැහැ. එහෙම වුණාම ඕගොල්ලෝ නොදැනීම අකුසලයන්ගෙන් මනස ආවරණය වෙලා තියෙනවා. එහෙනම් නිරන්තරයෙන්ම භාවිත කරන්න ඕන දෙයක් තමයි සිහිය කියන දේ. ඊට පස්සේ වායාමයේ තියෙන්නට ඕනේ. ව්‍යායාමය. ඒ කියන්නේ වීරය තියෙන්න ඕනේ දැන්. අකුසලේ නිකන් දුරු වෙන්නේ නැහැ ඒක දුරු කර ගැනීම සඳහා වීරය කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියට දකින ස්වභාවය. මනස හැම වෙලාවකදීම ඔය අපි උදේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ දර්ශනයක් නේ. අන්න ඒ දර්ශනය තුළ මනස නිතර භාවිත වෙන බව, සත්පුද්ගල බව දුරු වෙන තැනකට මනස භාවිත කරන තැන. ඒ නුවණ උපදවන්න නැවත නැවත තියන්න ඕන. ඕගොල්ලන්ට අකුසල විතර්කයක් උපදිනකොටම හිතන්නකො කෙනෙක් ගැන තරහක් උපදිනකොටම මේ දර්ශනයට දාලා බලනකොට ඕගොල්ලන්ට පේනවා මම තරහ ගන්නෙ පටවි ධාතුවටවත් ආපෝ තේජෝ වායෝ ධාතුවටවත් නෙමෙයිනේ. මම තරහ ගන්න මොකක් ගැනද? මම මේ කෙනාට තරහයි කියලා තමන්ගෙම හිත පැත්තේ උපද්ද ගන්න විතර්කනේ අර රූපේ පැත්තට දාලා තරහ කෙනෙක් හදාගෙන නෙවිඳින්නේ. ඒක දකින්න මනස නිතර පුරුදු කරනවා. දැන් ඕගොල්ලන්ට බාහිර රූපේ පැත්තේ තරහ ගන්න අය හම්බ වෙන්නේ නැහැ. දැන් මතක් කර කර තරහ ගන්න පුළුවන් කමය දෙන්නේ නැහැ. අන්න ඒ විදිහට දර්ශනය සම්මා දිට්ඨිය උපදින විදිහට නැවත නැවත භාවිත කරනවා. ඔන්න ඔය තුන ඔගොල්ලෝ ජීවිතේ ඔය අංග තුන අනුගමනය කරනවා නම් ඒකම තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ උපදවන අංග ටික බවටපත් වෙන්නේ. ඒ වගේම ඒකම තමයි ඔයගොල්ලන්ට මරණාසන්න මොහොතකදී උනත් පිළිසරණ පිණිස පවතින්නේ. ඒ නිසා භාවනාව කියන දේ එතනට ඉලක්කගත වෙන්නට ඕනේ. ඊට මෙහා කරන්න පුළුවන්. කෙනෙකුට ධානය උපදෝගත්තොත් එහෙම අත් නොහැර ධානා මට්ටම කරන් දෙන්න පුළුවන් නම් එයාට එයා ලෝකයේ අසුරු කරන්නේ අපි අසුරු කරන මට්ටමින් නෙමෙයි සංඥාමය මට්ටමින් ලෝකේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා ප්‍රතිසන්දිය හිස්සලා නැහැ හැබැයි එයාට අපායට යන්නේ නැහැ කියන තැනකට සහතිකයක් දෙන්න පුළුවන්කම තියෙනවා ධානයක් තුළ ඉන්නවනම් එයා ඊළඟ භවයේ අපායට යන්නේ නැහැ. ධානයේ අත්නහැර කලුරිය කරනවා නම් අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දිය ගන්නවා. එතනින් මෙහා අර කියන தත්ත්වයටපත් නොවුනොත් ලේසියෙන් කෙනෙකුට බේරෙනවා කියන එක හිතන්න අමාරු දෙයක්. ඒකෙන් කියන්නේ බෑ කියන එක නෙමෙයි. මොකද මිනිස්සෙකුට වැඩිපුරම එන්නේ එයා වැඩිපුර රැස් කරගත්ත ආචින්න කම්ම හෝ ආසන්න කම්ම. වැඩිපුර මරණාසන්න මොහොතකදී හිතට එන්නේ ආසන්න කම්ම හෝ ආචින්න කම්ම. ආසන්න කම්ම කියලා කියන්නේ දැන් ස්පිරිතාලේ ලෙඩෙක් ඉන්නකොට මරණාසන්න ලෙඩෙක් ළඟට ගිහිල්ලා අයි පිරිත් කියන්නේ. ඇයි ආලවා කුසලයක් කරවන්නේ අපි? ආසන්නවම කරන කර්මය තමයි සමහර වෙලාවට එයාට අරමුණු වෙන්න පුළුවන් ප්‍රධානම දේ. මොකද හිතින් අන්තිමේටම ගන්න ප්‍රධානම අරමුණු මේ දේවල් වෙන නිසා. ආචින්න කම්ම කියලා කියන්නේ පුරුදු කරනවා. කාලයක් තිස්සේ හිත පුරුදු කරනවා. එතකොට හරියට මේ පහළට ගලාගෙන යන වතුර පාරක් වගේ ඒ හිතේ සිතුවිලි ප්‍රවාහය අර පුරුදු කරපු වීතිය ඔස්සේ නිකම්ම යන්න පටන් ගන්නවා. දැන් එක එක ජීවන වෘත්තීන් වල නියැලෙන අය ඉන්නවනේ. දැන් නීතිඥයෙක් සමහර ප්‍රශ්න දිහා එයා ලෝකයේ ඇති වෙන සිදුවීම් ප්‍රශ්න දිහා බලන්නේ මොකක් තුලින්ද? එයාම නොදැන එයා බලන්නේ එයා හිත පුරුදු කරපු ක්‍රමයකට තමයි එයා ඒ දේ දිහා බලන්නේ. පොලිසියක වැඩ කරන කෙනෙක් බලන්නේ මොන විදිහටද? එයා ප්‍රශ්න දිහා බලන්නේ ඒ එයා ජීවිතේ පුරුදු කරපු දෘෂ්ටි. එයා හිතලා කරනව නෙමෙයි නොහිතාම එයා තුලින් ඒ විදිහට වෙනවා. ඇයි එයා මනස භාවිත කරන්නේ මේ පැත්තෙන් නිසා. ඒ විදිහට මේ හිතේ ස්වභාවය තමයි ඒ පුරුදු කරන පැත්තට යන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ යම් කිසි සැඩ පහරක් පහලට ගලාගෙන යනකොට මේ සැඩ පහර අවට හැදුණු බුබුස්තන ආදී එක එක තනකොළ ගස්වල මේ වැටෙන නැමෙන තනකොළ වලට මොකද වෙන්නේ ඒවත් පල්ලෙහාටම නැමිලා පහලටම තමයි ගහගෙන යන විදිහට තියෙන්නේ. ඒ වගේ මේ හිත යම් කිසි මට්ටමකට අපි යම් පැත්තකට පුරුදු කරනවා නම් නැවත නැවත ඒ පවතින සියලු ධර්මයෝ මොකද වෙන්නේ? ඒ පැත්තටම පුරුදු වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් ආචින්න කම්ම විදිහට අර කුසල මාර්ගය තුල පුරුදු කරන්න. ඒ නිසා සෝවාන් නොවුනත් ඔගොල්ලන්ට සුගතියට යන්න බැරි කමක් නැත්තේ නෑ. හැබැයි අනියත සත්‍යය හැටියට ඉන්න නිසා කාටවත් වගකීම් සාතිකයක් දෙන්න බැරි හින්දා ඔගොල්ලෝ නියතෝ සම්බෝධි පරායනෝ වෙන தത്വයට නිවන සඳහා නියත தത്വයටපත් වෙන්න උත්සාහවත් වෙන්න. මොකද අර ඒක කතාවක තියෙන්නේ නේ මට මතක නාරද ගස්ප ජාතකයේ වගේ. මේ කතාවේදී එනවා මේ එක රජ කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් ගන්නවා කුසල අකුසල් නැහැ කියලා. ඒ රජුරුවන්ගේ මේ ඉන්න අමාත්‍යවරයා කියනවා ඇත්ත රජතුමනි අකුසලේ විපාක නැහැ මට මේ මගේ පෙර ජීවිතයේ සිහි වෙනවා මන්ට ඒක කියන්න පුළුවන්කම තියෙනවා මම පුළුවන් තරම් දුසරිත් කරපු කෙනෙක් හැබැයි මම අද manuss ලෝකෙ ඉපදිලා මම මෙච්චර රාජ්‍ය සම්පත්තියක් ලබනවා මට කියන්න පුළුවන් අකුසලේ විපාක නැහැ කියලා. ඒ වගේම එතනම ඉන්න තාම දුප්පත් දුගී මිනිස්සේ සේවය කරන කම්කරුවෙක් ඔහු කියනවා ස්වාමීනි මට මගේ ජීවිතයේ සිහි පෙර ජීවිතය ගැන මට සිහිපත් කරන කරන්න පුළුවන් මට කියන්න පුළුවන් දේ තමයි කුසල විපාක නැහැ කියන එක. මොකද මම පෙර ජීවිතේ සිල් සමාදන් වුණා මම වැඩිපුරම කළේ කුසල්. හැබැයි මම මනුස්ස ලෝකෙ ඉපදිලාද මෙච්චර දුප්පත්ත මේ විදිහට ඉන්නවා. එතකොට මේ දෙන්නම මේ කතාව කියනවා. ඊට පස්සේ රුජා කියන රජුරන්ගේ දේ මේ කුමාරිකාව එයා ජාති ස්මරණ ඥානය මේ ඒ කියන්නේ දැන් කර්මජ ඥානයක් හැටියට උපදවන්න පුළුවන්කම තියෙනවා සමහර අයට. එතකොට මේ මේ මෙයා සිහි කරන අර දෙන්නගෙම ස්වභාවය. ඊට පස්සේ කියනවා මේ ඇමතිවරයා ඉපදින්න හේතුනේ කුසලයක් එයා ඒ ගිය ජීවිතේ නෙමෙයි ඊට කලින් ජීවිතේ කරපු එක. එතකොට අර කුසල් කරපු කෙනාට එයාට බලපෑවේ අකුසලයක් ඒ එයා ඒ ජීවිතේ කරපු අකුසලයක් නෙමෙයි ඊට කලින් ජීවිතේ කරපු අකුසලයක්. එතකොට ඒ ඒ සිදුවීම එයා පැහැදිලි කරනවා. එතකොට ඒ වගේ ඕන කෙනෙකුට අනියත සත්‍යය හැටියට වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සෙක් කියලා ඉපදුන හින්දා නෙමෙයි. හොඳයි එතනින් පහලට වැටුණා නම් එහෙමනේ. ඒක ඊටාම භයානක තැනකටපත් වෙනවා. ඒ නිසා භාවනාවෙන් ඒ වගේ අවස්ථාවකට ගැලවෙන්න හේතු තියෙනවා. ඕගොල්ලෝ වැඩිපුරම හිත පුරුදු කරන්න අර කියපු මාර්ගයේ කරුණු තුනයි කිව්වේ. සතිය, වායාමයේ සහ සමාධිය. ওই දර්ශනය පුරුදු කරන්න, නිතර සිහිය පවත්වන්න, නිතර නිතර මේ වෑයම උත්සාහය අඩු නොකොට පවත්වාගෙන යන්න. දවසේ වැඩි කොටසක් ඔගොල්ලෝ ඒ අරමුණු ඔගොල්ලෝගේ හිතට කාවදින මේ රාග, ద్వේෂ, මෝහ සහගත අරමුණු ওই දර්ශනය ඇතුළත දාලා බලලා ඒ අරමුණු වල තියෙන බර අඩු කරන්න. දැන් වික්ෂණාසලට අපි කතා කරන පින්ඩපාත පාරිශුද්ධිය. පින්ඩපාතේ ගියාම සමහර වෙලාවට විවිධ අරමුණු හිතට එනවා නම් එළියට බහැලා ගියාම විෂභාග අරමුණු වෙනවා නම් කොහොමද අපි මේ දේවල් පිරිසුදු කරන්නේ? අර හිතට කාවැදුණු අරමුණු ගලවා දමන්නට මේ ධර්ම මානසිකාරය ඇතුලේ අපි මනස පුරු පුරුදු කරනවා. ඒ ඒ වගේ ඕගොල්ලෝ දවසේ මේ හිතට ඕගොල්ලෝගේ කාවදින අරමුණු ඕගොල්ලෝගේ මනසට බලපාන්නේ නැති වෙන්න ගලවලා දාන්න ඕගොල්ලෝ මේ සතිය වායාමයේ සහ දිට්ඨිය පුරුදු කරනවා නම් සම්මා දිට්ඨිය කියන දේ පුරුදු කරනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවන්න බැක්කමක් නැත්තේ නෑ. ඒ මාර්ගයේ ගමන් කිරීමම තමයි ඕගොල්ලොන්ට සම්පූර්ණම දුගතිගාමි නොවීම සඳහා කියන්න පුළුවන් මාර්ගයේ බවට පත් ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය මේ පුහුණු කරන භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආශාස් ප්‍රසාසයේ දෙස සතිය පිහිටුවා බාහිරින් සිතක් හදාගෙන බලා සිටිනවා වෙනස් සිතුවිලි ඒමට ඉඩ නොදී තමා පෙර අවිද්‍යා කර්ම තණ්හා නිසා මේ භවය ලැබුවා මෙන් තමාට අයිති නැති ශරීරයක් අල්ලාගෙන සිටි සිතුවිලි ඇති කරගත්තත් ඒ සිතින් ගත්තොත් ඒ සිතින් පෙන්වා දෙමි එතකොට පටිච්ච සමුප්පාදයේ විඥානපච්චය නාම රූපං වීම මම මෙනෙහි කරනවා කියලා ඒක නිවැරදිද කියලා අහලා තියෙනවා. ඒත් ආශ්වාස ප්‍රශ්වාසය කියන මේ ආනාපාන සති භාවනාව ගැන අපි අවසානට කතා කරමු ටිකක්. ආනාපාන සති භාවනාව කොහොමද කරන්නේ සහ ආනාපාන සති භාවනාව අපේ විපස්සනාව කරා අරගෙන අරගන්නවා නම් ඒක කොහොමද ගන්න කියන එක අපි ඊට පස්සේ වෙනම කතා කරමු. මේකෙදි මේ ප්‍රශ්නෙට අදාළව මම කෙටියෙන් පිළිතුරක් දෙන්නම්. මේ ආනාපාන සති භාවනාවේදී අර බාහිරින් බලගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්න එපා. ඒ වගේම මේ තමන්ගේ ඒ විදර්ශනාව භාවිත කරනකොට ඒක භාවිත කරන්න පුළුවන් අවස්ථාව එක්කෝ ආනාපාන සති භාවනාව වෙනම නතර කරලා ඊට පස්සේ වෙනම යන්න පුළුවන් මේ මානසිකාරයට. එහෙම නැත්නම් ඒ ආස්වාස ප්‍රස්වාසයේ සමාධි මට්ටම් දක්වා අරගෙන ගිහිල්ලා ඊට පස්සේ පුළුවන්කම තියනවා ඒ සමාධි හිත එකඟ කරගත්ත හිත විදර්ශනාවට ලක් කරන්න ඒ විදිහට තමයි විපස්සනාවට ගන්න පුළුවන්කම තියෙන්නේ. පටිච්ච සමුප්පාදයේ විඥානපච්චය නාම රූපං වීම මෙනෙහි කරනවා කියන එක ඒක වෙනම ධර්ම මානසිකාරයක්. ඒක නිවැරදිව सिद्ध කරනවා නම් ඒක මේ අපිට කෙලස් ගෙවන්නට ඊටාම උපකාර වන මානසිකාරයක්. අපි ආනාපාන සති භාවනාව ගැන ටිකක් වෙනම සාකච්ඡා කරමු ඊට පස්සේ අවසානයේදී. ඊට පස්සේ දෛනික කටයුතු ඉතාමත් කාර්යක්ෂමව නිමවා ඊට පසු බණ භාවනා කටයුතු වල දිගටම නියැලෙනවා දෛනික කටයුතු ඉටු කරන විට සමාධි නිමිත්තට හානි නොවන ලෙස ඒ අත නිබර කරමින් කටයුතු කිරීමට සුදුසු බව අසා ඇත්තෙමි මේ අවස්ථා දෙක සාර්ථකව කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අහනවා. එතකොට දෛනික කටයුතු මේ සිද්ධ කරනකොට මේ බණ භාවනා කටයුතු භාවනා මානසිකාර්යය තුලම ඉඳලා ඒක සිද්ධ කරන්නට අපි පුරුදු වීම තමයි ඊටාම වැදගත් දේ බවට පත් වෙන්නේ. එතකොට සමාධි නිමිත්තට මේ හානි කරගන්නේ නැතුව මේ දේවල් කරන්න තරම් Taman දක්ෂ බවට පත් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් වෙන්නේ අපි භාවනා කරලා නැගිටලා යනවා වැඩ කරන්නනේ. එතකොට වැඩ කරලා එනකොට අර කරපු භාවනාව ඔක්කොම ඉවර වෙනවා. ඒ හින්දා භාවනාවෙන් කොයි වෙලාවකවත් නැගිටින්න එපා. ඒක හැම වෙලාවකදීම ඔයගොල්ලෝගේ ජීවිතේ භාවනාව සහ ජීවිතේ පැවැත්ම වැඩ කරනවා කියන එක දෙකම එකක් බවට පත් වෙන්න අවශ්‍යයි. අර මම ඔකට කියන අර ස්වාමිනාසල කීප දෙනෙන් දවසක් මම ගල්තලාවේ ඉන්නකොට මේ වේගෙන් වඩිනවා. මම ඒක කොහෙද වඩින්න කියලා. ඊට පස්සේ කිව්වා මේ පැම්පහස් වෙලා ඉක්මනට භාවනාවට යන්න යනවා කියලා. ඊට පස්සේ මම කිව්වේ ඉතින් යනකොටත් භාවනාවෙන් යන්න පැම්පහස් වෙනකොටත් භාවනාවෙන් මේක කරන්න මේ ඊට පස්සේ ගිහිල්ලත් භාවනා කරන්න එතකොට අපිට ඉක්මනට නාලා යනවා මම භාවනාවට කියලා දෙයක් නැහැ නේ. ඔක්කොම කරලා තියෙන භාවනාවෙන්නේ නේ. ඒකෙන් මම කිව්වේ අපි ජීවත් වෙනකොට අපේ පැවැත්ම හදාගන්නකොට ඒක අපි දක්ෂ වෙන්න ඕනේ ඒක භාවනාවක් බවට පත් කර ගැනීම සඳහා. විශේෂයෙන්ම ගිහි පින්නතුන් හැටියට දැන් සමාධි භාවනාවක බොහොම ගැඹුරක් ස්පර්ශ කරන්න යන පසුබිමක් ඕගොල්ලන්ට තියෙනවා නම් කිසිම ගැටලුවක් නැත්තේ නැහැ. ඒකට අවශ්‍ය පරිසරය ඕගොල්ලෝ වටේට නිර්මාණය වෙලා තියෙනවා නම් සමාධි භාවනාවට යන්න පුළුවන්. හැබැයි එදිනදා රාජකාරී කටයුතු, ගෙවල් දොරවල් වල කටයුතු මේ දේවල් එක්ක ඕගොල්ලන්ට අර සමාධි භාවනාවක ගැඹුරක් ස්පර්ශ කරන්න යනවා කියන එක අපහසු දෙයක් ප්‍රායෝගිකව. ඒකෙන් කරන්නේ සමාධිය වඩන්න එපා කියලා නෙමෙයි සමාධිය ඕනේ. හැබැයි භාවනාව කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න එක තැනකට වෙලා ඒ සමාධිය වඩන්න උත්සාහවත් වෙලා යම් මොහොතක හිත එකඟ වුණාම නතර කරන තැන නම් ඒ ඉන්න තැන වැරදි. ඒ හින්දා ඔයගොල්ලෝගේ භාවනාව කියන දේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සකස් කරගන්න ඕනේ කොතෙන්ට යන්නද? අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ භාවනාව කියන දේ සකස් කරගන්නට අවශ්‍යයි මේ නුවණ උපදින මට්ටම දක්වා යන්න. එතකොට එදිනෙදා කටයුතු සිද්ධ කරනකොට දැන් ඔය අපිට සතිය සහ සම්පජඤ්ඤය කියලා කොටස් දෙකක් අපි කතා කරනවානේ. සිහිය සහ නුවණ. අපිට යනකොට එනකොට දේවල් ගන්න අතපය දිගාරිනකොට මේ මම මේ පුද්ගලයෙක් මේ කෙනෙක් මේ දේ කරනවා කියන දැනුම ඒ හැඟීම තමයි අපිට තියෙන්නේ. දැන් ඔන්න ඔය හැඟීම තමයි අපි දුරු කරගන්න අවශ්‍ය වෙන්නේ. මම කරනවා කෙනෙක් කරනවා මේ පුද්ගලයෙක් කරනවා කියලා ඇති වෙන මේ හැඟීම අපි මෙතනදී මේ දුරු වෙන විදිහේ මානසිකාරයක් පවත්වන්න ඕනේ. දැන් මේ මානසිකාරයේ පවත්වනකොට අර සාමාන්‍යයෙන් අපි කරගෙන යන එදිනෙදා කටයුතු බාධාවක් නැතුව කරගන්නත් ඕනේ. හැබැයි මානසිකාරය අතහැරෙන්නේ නැති වෙන්න ඕනේ. මුලින් මුලින් ඔයගොල්ලන්ට ටිකක් ඕක අමාරු වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ මානසිකාරයත් එක්ක මේක දෙපැත්තකට හිත යනවා වගේ වේගෙන් දැනෙනකොට අර කරන වේගවත් බව කොහොමත් ටිකක් අඩු වෙනවා. හිත එකඟ වෙනකොට කොහොමත් ඒ ඒ කටයුතු වල තියෙන වේගවත් බව ටිකක් අඩු වෙනවා. අර කතාවක තියෙන එක තරුණාංශනම වේගෙන් අත දික් කරනවා ගන්න දෙයක් ගන්න ආපහු අත අකුලනවා. අකුලගෙන ආපහු හිමීට අත දික් කරනවා. ඕක බලාගෙන ඉඳලා මේ ශිෂ්‍යයා අහනවා ස්වාමීනි ඇයි ඉස්සෙල්ලා අත ඉක්මනින් අරගන්න ගිහලා ඇයි ගන්න නැතුව ආයෙත් අත අරගෙන ආයෙ ගත්තේ ඇයි කියලා. ඊට පස්සේ කියනවා මට සිහිය යෙදුනේ නැහැ කියනවා. එතකොට අර ඉක්මනට අත ගියේ ඇයි? සිහිය යෙදුනේ නැහැ. අත දිගාරිනවා කියන තැනට සිහිය යෙදුනේ නැහැ. අන්නේ සිහිය යෙදුනේ නැති නිසා තමයි ආපහු අත අකුලගෙන ආපහු අත එතෙන්ට යෙදුවේ. එතකොට අන්න ඒ වගේ අපිට දැන් අපි එදිනෙදා කරන කටයුතු වලදී අපිට පුළුවන් අතපය දිගාරින තැනකට පවා සිහියෙන් කරන්න. ඒකට හොඳම දේ තමයි ඔයගොල්ලෝ කාල රාමුව වශයෙන් බෙදා ගන්න එක. මේ වැඩක් නම් වැඩ වශයෙන් බෙදා ගන්නවා. මේ වැඩ කොටස කරලා ඉවර වෙනකන් මම සිහියෙන් කරනවා. ලොකු අවස්ථා කාල ගන්න එපා. පොඩි පොඩි ප්‍රමාණයක් සමහර වෙලාවට ඔයගොල්ලෝ එක කාමරයක ඉඳලා ගෙදර අනිත් කාමරයට යන ටික වෙන්න පුළුවන්. මම මේ ගමන සිහියෙන් යනවා. ඒ ගමන ඉවර වෙනකන් සිහියෙන් යන්න. ওই වගේ පොඩි පොඩි අවස්ථාවලදී සිහියෙන් ඒ දේ කරන්න, ඔගොල්ලෝ හුරු පුරුදු කරන්න. මේ සත්‍යයක් පුද්ගලයෙක් යනවා කියලා තියෙන තැනට අර අපි ධාතු මනසිකාරයේ පැත්තෙන් කතා කරන්නේ නේ. මේ ධාතු මිටියකට යන්න පුළුවන් කමක් නැහැ. මේ අනාත්ම රූපේ මේ ඇසුරු කරගෙන සිත්තිපද වීම නිසා මේ යෑමීම් පේනවා කියලානේ. එතකොට අන්න ඒ සීනුවන පවත්වාගෙනම ඒ දේ කරන තැනට ඔයගොල්ලෝගේ මනසපත් කරගන්න. එතකොට මේක සාර්ථකව ඔයගොල්ලන්ට ටිකෙන් ටික මේක කළමනාකරණය කරන්න පුළුවන්කම තියෙනවා. සති නිමිත්ත තුල ඉඳගෙන අනිත් වෙලාවල් වලට වැඩ කරන්න දැන් සමහරලාට ඕගොල්ලන්ට බොහොම අවධානය කරන වැඩේට යොමු කරලා කරන්න වෙන අවස්ථා තියෙනවනේ ඒ වෙලාවල් වලට සති නිමිත්ත තුලම හිත පිහිටවගෙන කරන වැඩේට පූර්ව අවධානය දීලා ඒ දේ සිද්ධ කරන්න. ඒ කටයුත්ත ඉවර වෙනකොටම මොකද වෙන්නේ? ආපහු අනිත් අර ඉරියව් පැවැත්ම කරන තැනකදී අර භාවනා මානසිකාරයේතම හිත යොමු කරගන්න. ඔය කරන සිහිය සහ නුවණ පැවැත්වීම කොච්චර දුරට ඔයගොල්ලෝ ඉක්මන් කරගෙන කරනවද කොච්චර දුරට ශක්තිමත් කරගෙන කරනවද කියන එක මත තමයි ඔයගොල්ලන්ට මේක සාක්ෂාත් වීමේ සම්භාවිතාවය තියෙන්නේ. ඔයගොල්ලෝ මේක දවසකටම සැරින් සැරේට එක වතාවක් දෙකක් නම් මතක් කරන්නේ. එතකොට මේක සාක්ෂාත් වීම බොහොම අඩුයි. දවසේ වැඩි කාලයක් ඕගොල්ලෝ මේක වඩනවා නම් එතකොට වැඩි. ඒ නිසා තමයි සතර සතිපට්ඨානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා අවුරුදු 7කට කාලෙ පෙන්වන ඉස්සලනේ කොච්චරකට අඩු කරනවද? දවස් 7ක් වෙනකන් අඩු කරනවා. මේ කවුරුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේනේ දවස් 7කට කාලෙ අඩු කරනවා. මහන්නේ මේ සිහිය නොවන දවස් 7කට කෙනෙකුට තබාගෙන ඉන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතේදීම අවබෝධය හෝ ඒ අනාගාමි ඵලයෙන් භාග්‍යතුන් වහන්සේ අප වෙනවා එතනදීනේ. ඒ කියන්නේ මේක අපි කොච්චර දුරට සිහිනුවන පවත්වනවද කියන එක මත මේක සාක්ෂාත් වීමේ සම්භාවිතාවයේ තියෙන සතිපට්ඨානය ඇතුලේ. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද මේක? නිරන්තරයෙන් මේක අවස්ථා ගණන වැඩි කරගන්න. වෙන මොකුත් නෙමෙයි කරන්න ඕනේ. වැඩ කටයුතු කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. භාවනාව කියලා කාමරයකට වෙලා අයිනකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. වැඩ කටයුතු කරනකොට සිහියෙන් සහ නුවණින් මේ දේවල් කරන්න උත්සාහවත් වෙන්න. ඒ සිහිය සහ නුවණ පවත්වන කාල ප්‍රමාණය වැඩි කරගන්න. දවසේ හැකියතාක් වැඩි කරගන්න. ඊට අනුව තමයි එතකොට ඔයගොල්ලන්ට ඒක අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ එකටම අදාළව තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. එදිනෙදා වැඩ කටයුතු කරන අතරේදී සති නිමිත්තේ හිත තබාගෙන ධාතු මනසිකාරයේ වඩන ආකාරය පහදා දෙන්න කියලා ඒ වගේම එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී ධාතු මනසිකාරයේ මෙන්ම ඉරියාපත භාවනාවද සති සම්පජඤ්ඤයෙන් යුතු වැඩිම කළ හැකිද කියලා. ඔව් ධාතු මනසිකාරයේ සහ සති සම්පජඤ්ඤය කියන මේක ඉරියාපත භාවනාව කියන මේ දෙකම එකට කරලා මිශ්‍ර කරලා තමයි මම උදෙත් කතා කළේ. ඒ වගේම ඒක ප්‍රායෝගිකව වැඩාත්ම භාවිත කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ විදිහට භාවිත කිරීම තුළ. භාවනා දෙකක් අපි එකතු කරගන්න එතනදී ධාතු මනසිකාරයයි ඉරියාපතයයි. ඉරියාපත භාවනාවේදී ඉරියාපත භාවනාව කියලා ගොඩක් වෙලාවට පුරුදු කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපි යනකොට යනවා කියලා හිතනවා එනකොට එනවා කියලා හිතනවා මේක ගැන හිත හිතින්නනේ කකුල ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා ගෙන යනවා කියලා හිතනවා තියනවා කියලා හිතනවා මේක ඉරියාපත භාවනාව නෙමෙයි මේ විදිහට ඉරියව්ව ගැන හිත හිත ඉන්නවා කියන එක නෙමෙයි ඉරියව් ඉරියාපත භාවනාව කියලා කියන්නේ එතකොට ඉරියව්ව ගැන දැනගන්නවා කියන එක නෙමෙයි ඉරියව් පැවැත්වීම තුළ නුවණින් ඒක ගැන දැනගන්නවා කියන එක එතන සම්පජඤ්ඤය දෙනවා මොන සම්පජඤ්ඤේද? අසම්මෝහ සම්පජඤ්ඤේ යෙදෙනවා. ඒ කියන්නේ එතන සිහි මුලාවකටපත් නොවන විදිහේ නුවණක් යෙදෙනවා. අපි සාමාන්‍යයෙන් මම අත ඔසවනවා, මම අත පහලට ගන්නවා. එහෙම නැතිනම් මම දෙපස බලනවා, මම යනවා, මම පෙරලා එනවා. අපිට අදහස තියෙන්නේ මේ කය පිළිබඳව පුද්ගල බවක් විදිහට. බාහිර රූප දිහා බැලුවම තව පුද්ගලයෝ විදිහට තමයි අපිට පේන්නේ. අන්න ඒකට කියනවා සම්මෝහය කියලා. මුලාව අපේ තියෙන. ඒ මුලාව දුරු වෙන විදිහට තමයි දැන් අපි මානසිකාරය පවත්වන්නට අවශ්‍ය කරන්නේ. එතකොට ඒකට උපකාර වන ප්‍රධානම දෙයක් කිව්ව ධාතු මනසිකාරය කියලා මම. මොකද රූපයේ ස්වභාවය කොහොමද සතර මහා ධාතුව කියන එකනේ. එතනින් එහාට දෙයක් නැහැනේ. සතර ධාතුව තමයි රූපයේ ස්වභාවය. අපි සතර ධාතුව සහ උපාදාය රූප ගැන කතා කරන හැබැයි ප්‍රධාන වෙන්නේ සතර ධාතුවනේ. එතකොට සතර මහා ධාතු රූපේ. එතකොට සතර දහත් සතර මහා ධාතුව ඇතුලේ ඒකේ ආධ්‍යාත්මික සහ බාහිරව වෙන වෙනස්කම් ඇත්තේ නෑ මම වෙච්චි පටවි මම නොවුන පටවි කියලා පටවි වල වෙනස්කම් නැහැ පටවි ධාතුව පටවි ධාතුවම තමයි එකම පටවි ධාතුව මේ දෙකම එක සමානයි ආපෝ තේජෝ වායෝ ධාතුන් මේ ඔක්කොම එක සමානයි මේවා අතර කිසිම වෙනස්කමක් ඇත්තේ නෑ එකම ධාතු මාත්‍රයන් පවතින. ඒකට එහෙමනම් ධාතු මාත්‍රයක් තියෙන තැනක අපිට ප්‍රකට වෙන්න ඕනේ මේ වටින නොවටිනකම් අපි හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට පේන්න ඕනේ. දැන් මේ රූපේ මේ සතර ධාතුව මම වෙලා තියෙන්නේ මේක මම නිසාද එහෙම නැතිනම් මේක මම කියලා හිතන නිසාද? මේක මම කියලා හිතන නිසානේ හරිසිය හරි ඕගොල්ලොන්ට මේ පෙර ජීවිතේ නැතිනම් හිතන්නකෝ දැන් ඕගොල්ලෝ මරණයටපත් වෙලා ඊට පස්සේ ආපහු ඉපදුනට පස්සේ තේරෙන වයසකට එනකම් මේ කය ආරක්ෂා කරලා තියලා එක්කන් එනවා. මේ කය පෙන්වන්න. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ එක්කන් යනවා ඔයගොල්ලෝගේ ගිය ජීවිතේ කය පෙන්වන්න. පෙන්නනවා. එතකොට ඔයගොල්ලන්ට හිතෙන්නේ ඒක මම කියලා හිතනවද මේක මම කියලා හිතනවද? ඒකද මම කියලා හිතෙන්නේ මේකද? දැන් මේක මම කියලා හිතනවා ඒක ඔයගොල්ලෝ නොදන්න දෙයක් නොදන්න කෙනෙක් නේ. එතකොට දැන් මේ විදිහටම මම කියපු රූපයක් නෙමෙයි දෙහි. මේ විදිහටම මම කියපු දෙයක් තමයි එතනක් තියෙන්නේ. එහෙනම් මේ රූපය මම කියන බවක තියෙන දෙයක් නෙමෙයි. ඒක අපි මම කියලා හිතන නිසා මම කියන මේ පාට ටික ගාන හින්දා තමයි මම විදිහට පෙන්ලා තියෙන්නේ. අද මේකට ගාලා තියෙන හින්දා තියෙනවා. හැබැයි මේක මේ මොහොතේ මරණයටපත් වෙලා ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට බැසගත්තොත් එතන තමයි මම. ආයෙ එතනින් එහාට දෙයක් ඇත්තේ නෑ. කෙනෙක් මරණ මරණයටපත් වෙනකොට අර භික්ෂුන් වහන්සේ නමක් සිවුරට තණ්හාවෙන් ඉඳලා මැරිලා ඉනිකුණෙක් වෙලා ඉපදුනානේ නේ. හිතන්නකෝ ඔය වගේ කවුරු හරි මැරිලා මේ කය ගැන තණ්හාවෙන් ඉඳලා කයෙම පණුවෙක් කියලා ඉපදුනා කියන්නකෝ. වෙන්න බැරි කමක් නැහැ නේ පුළුවන් නේ. රූපයට වැඩිපුර තණ්හා කරගෙන ඉන්න කෙනෙකුට ලේසියෙන් වෙන්න පුළුවන්කම තියෙන දෙයක්. කයරනේ ආස. ආස කය විඳින්න පුළුවන් මට්ටමකට අකුසල ප්‍රතිසන්දියක් කය අසුරු කරගෙනම පණුවෙක් වෙලා උපදින්න පුළුවන්. එතකොට දැන් ඒ පණුවෙක් වෙලා ඉපදුනොත් කෙනෙකුට මම කියලා හම්බ වෙන්නේ මේ මුළු කයමද එහෙම නැත්නම් අර පණුවගේ එතනට අදාළ දෙද? එතනට අදාළ ටික තමයි යාට මම බවටපත් වෙන්නේ. එතකොට දැන් මේ කය කනවා නම් ඒව මොනවද ඔක්කොම යාට ආහාර බාහිර දේවල් මම නොවන දේවල් නේ. මේ කය ආහාර කරගන්නවා නම් ඒ ඔක්කොම බාහිර දේවල් බාහිර සතර ධාතුම යාට බාහිර දේවල්. එතකොට එහෙනම් මොකද්ද මේ අද මේක මම කියලා අල්ලගෙන තියෙන්නේ? සංඥාමය මට්ටමින් අල්ලගත්ත දෙයක් මිසක ඒක කවදාවත් යථාර්ථය නෙමෙයි. අන්න ඒ විදිහට දැන් මේ කය දිහා අපි බලාගෙන ඉන්න ඕනේ. තව කෙනෙක් බලනවා වගේ මේක මේ අනාත්ම සතර ධාතුවක් නේ තියෙන්නේ. මේක අපිට ලෝකේ මේ බාහිර දේවල් හා එක සමාන ලෙස අපිට පේන විදිහට අපි මේක බලාගෙන ඉන්නවා. දැන් ඕක බලාගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට ඇති වෙනවා ප්‍රශ්නයක් ඊට පස්සේ. යනකොට එනකොට මේ මේ සතර ධාතුව ක්‍රියාත්මක වෙනවා පේනවනේ. එතකොට අර සිහිය පවත්ත ගන්න ටිකක් අමාරු වෙනවා. මේ ඇස් දෙකට පේන අරමුණු යනවා එනවා අතපය දිගාරිනවා. මේ දේවල් එක්ක මේක මමමයි කියන හැඟීම තවදුරටත් වැඩිපුර අපිට පේන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒක දුරු කරගන්න අවශ්‍ය නිසා තමයි අර ඉරියාපතය අපිට අවශ්‍ය වෙන්නේ. ඉරියාපත පබ්බේ ඉරියාපත භාවනාව අවශ්‍ය වෙන්නේ නිසා. එනිසා යනකොට එනකොට කන බොනකොට මේ ඉරියව් පැවැත්ම සිද්ධ කරනකොට ඔගොල්ලන්ට තේරෙන්නට ඕනේ මේ අනාත්ම සතර මහා ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් විදිහට අල්ලගෙන සත්වයෙක් පුද්ගලයෙක් කියලා ගෝචර කරගෙන ග්‍රහණය කරගෙන නේද මේ ඉන්නේ. මේ අනාත්ම සතර මහා ධාතුවේ කිසිම දෙයක් ඔබට මම මගේ කියලා ගන්න පුළුවන් තැනක නැති තැනක මේ සතර ධාතුව ඇසුරු කරගෙන සිතක් උපද්දනකොට ඒ සිතේ සිතෙන් උපදවන වායෝ ධාතුවේ තදවීම නිසා මේ කයේ එසවීම තැබීම පේනවා. නේ? ඒක හරියට අර මේ යන්ත්‍රයක් වගේ යාන්ත්‍රික ක්‍රියාවලියක් වගේ නේ සිතෙන් උපදවන වායෝ ධාතුවේ තදවීම නිසා මේ මහා භූත කයේ එසවීම තැබීම පේනවා. එතකොට මේක අපිට මම ඔසවනවා කියලා හිතුවට ඇත්තටම ඒක කෙනෙක් උස්සනවා එහෙම නෙමෙයි. ඇයි ඔය යාන්ත්‍රික ක්‍රියාවලියට කොතනින් හරි හානියක් ආවොත් එහෙමනේ. සිතෙන් ඔය රූප උපදවන්න නැතුව ගියොත් මොකද වෙන්නේ? අත උස්සන්න ඕනේ කියලා හිතුවට ඕක උපදින්නේ උස්සන්න බෑ. වයසට යනකොට මොකද වෙන්නේ? සිතෙන් උපදවන රූප උපදින එක අඩු වෙනවා. ඇයි හිත දුර්වලයි ටික ටික. හිත දුර්වල වෙනකොට සිතෙන් උපදවන රූප උපදවන එක දුර්වල වෙනවා. දුර්වල වෙනකොට මොකද වෙන්නේ? දැන් අත උස්සන්න හරි අමාරුයි. වෙනද පහසෙන් උස්සපු එක දැන් උස්සන්න හරි අමාරුයි. උස්සන්න හිතනවා, හදනවා උස්සන්න අමාරුයි. ඒකට තව කවුරු හරිත් ඕන වෙනවනේ. ඒක තමයි ස්වභාවය. දැන් ඕනම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන தත්වයක්. ඇයි මේ විඥානයේ හිත් පහල කිරීම කියන චිත්ත වේගයේ ගිහිල්ලා එකපාරම ඊතලයක් ගිහිල්ලා එකපාර වැටෙන්නේ නැහැ නේ ඔහොමනේ. කොහොමද? ඔක ඊතලයක් ගිහිල්ලා මෙහෙම පටන් අරගෙන ඕම වක්‍රාකාරව ගිහිල්ලා ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බිමට පාත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ කය අසුරු කරගෙන තියෙන හිතත් මේ කය අසුරු කරගෙන ආපහු රූප උපදවමින් තියෙනවා. මේක ශක්තිමත් තැනකින් ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් හායනය වෙනවා. දැන් අන්තිම කාලෙදි මොකද වෙන්නේ? අත්පාදා අනස්සව. අතපය Tamanට ඕන විදිහට තියෙන්නේ නෑ. කකුල එක තැනක තිබ්බහම තියෙන්නේ තව තැනක. ඔක කාටත් මුහුණ දෙන්න සිද්ධ වෙන තත්ත්වයක්. එතෙන්ටපත් වෙනවා. එතකොට ඒ ඒක වෙන්නේ ඇයි එහෙනම්? මම නම් මේක එහෙම වෙන්න විදිහක් නැහැනේ. මගේ නම් ඒක එහෙම වෙන්න විදිහක් නැහැනේ. මොකක් නිසාද එහෙම වෙන්නේ? සිතෙන් උපදවන ඒ සිතේ තියෙන රූප ධර්මයන් ඉපදවීමේ ශක්තිය නිසයි මේක වෙන්නේ. එහෙනම් සිතට ගමනක් යන්න බැරි තැනක, කයට ගමනක් යන්නත් බැරි තැනක මේ කය අසුරු කරමින් නැවත නැවත සිත උපදවන කොටයි මේ යෑම පේන්නේ. එතකොට මේක පුද්ගලයේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි මේ නාම රූප කියන මේ ධර්ම දෙකේ ක්‍රියාකාරීත්වය. අන්න ඒක නාම රූප කියන ධර්ම දෙක විදිහට අපි දකින්න පුරුදු වෙනවා. එතකොට අපිට මේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපිට ඉරියව් පැවැත්ම පවත්වන්නත් පුළුවන් ධාතු මනසිකාරය පවත්වන්නත් පුළුවන් මේ මනසිකාර දෙකම එකට වඩන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ විවේකීව භාවනා කරන අවස්ථාවල බුද්ධානුස්සති භාවනාව සුළු වේලාවක් වඩා ඉන්පසු ආධ්‍යාත්මික හෝ බාහිර සවිඥානික රූපයක් ගැන ධාතු මනසිකාරයේ වඩමි. එම රූපය සතර මහා ධාතු රූපයක් බවට උත්තරයේගෙන උදේවැය ඥානය දක්වාම විදර්ශනා කරමි. මෙලෙස උදේවැය ඥානය දක්වාම භාවනාව වැඩිම නිවැරදිද පහදා දෙන්න. එතකොට මේ උදේවැය ඥානය දක්වාම භාවනාව වඩන එක නිවැරදි ඒක කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ ධාතු මනසිකාරයේ වඩන කොටත් ධාතු මනසිකාරයේ වඩන විදිහෙත් ගැටලුවක් නැහැ හැබැයි මේ ධාතු මනසිකාරයේ වඩනකොට මේ ආධ්‍යාත්මික හෝ බාහිර සවිඥානික හෝ අවිඥානික ඒ හැම තැනකම පවතින එකම සතර ධාතුව කියන මට්ටමටම මනසපත් කරගන්න ඒක සවිඥානික රූප වලට විතරක් නෙමෙයි ආධ්‍යාත්මික රූපය ගත්තත් බාහිර රූපය ගත්තත් ආධ්‍යාත්මික බාහිර සවිඥානික අවිඥානික හැමතැනකම තියෙන්නේ එකම සතර ධාතුව. සවිඥානික මහා භූත කියලා වෙනම නෑ සතර ධාතුව සතර ධාතුවමයි. ඒ නිසා සතර ධාතුවම ඇසුරු කරගෙන මේ සිහිය පවත්වන්න හැමතැනකම එක සමාන හිතක් පවත්වන්න. සවිඥානික අවිඥානික කියන තැනදී එක සමාන හිතක් පවත්වන්න ඒ ඒ තනින් අරගෙන ගිහිල්ලා උදේවැය දක්ින්න හිත උපද්දනකොට ඒ අනාත්ම ධාතුව කොහොමද කෙනෙක් පුද්ගලයෙක් හැටියට උපදින්නේ කියන තැනින් උදේවැය ඥානය සඳහා දැන් සතර ධාතුව නම් තියෙන්නේ ඒ සතර ධාතුව තියෙන තැනක මේ මට ඇයි මේක මේසයක් වෙන්නේ ඇයි මට මෙතන මිනිස්සෙක් කියලා හම්බ වෙන්නේ මේ අතර තියෙන මේ නානත්වයේ තේරෙන විදිහට උදේවැය ඥානය දක්වා මනස භාවිත කරන්න එතකොට ඒක නිවැරදියි ඊට පස්සේ අරමුණක් ගෙන උදේවැය ඥානය බලන විට මේ රූපය මේ රූපය ඇතිවන ආකාරය මේ රූපය නැතිවන ආකාරය කියලා බලනවා මෙහිදී වර්තමානයේ රූපය ඇති බවට ගිය හේතු බැලීමේදී අවිද්‍යාව කර්ම තණ්හා හා රූපේ නිබ්බති ලක්ෂණ නොදකීම විමසනවා නමුත් තණ්හාව යෙදෙන ආකාරය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ කියලා තණ්හාව යෙදෙන ආකාරය ගැන අහලා තියෙන්නේ ඒකට රූපේ තියෙන නිබ්බති ලක්ෂණ දකින්නේ නැහැ කියන එක තුලම අවිද්‍යා කර්ම තණ්හා ආහාර ආදී රූපය උපදින්න තියෙන හේතුව දකින්නේ නැහැ කියන තැනම යෙදෙන්නේ මොකක්ද? ඒ රූපය මම හෝ මගේ හෝ දේවල් හැටියට ඒ ස්කන්ධ ටික අරමුණු වෙන එක නෙවෙන්නේ. දැන් අපි රූපය විපස්සනා කරනකොට මේ රූපය, මේ වේදනා, මේ සංඥා, මේ සංඛාරය, මේ විඥානයයි මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා රූපේ උපදිනවා අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ නිසා වේදනා සංඥා සංකාර උපදිනවා අවිද්‍යා කර්ම තණ්හා නාම රූප නිසා විඥාණය උපදිනවා එතකොට මේ විදිහට අපි මේ ධර්ම ටික දිහා සම්මර්ෂණය කරන එක නැති වුණොත් අපිට පේන්නේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම කෙනෙක් පුද්ගලයෙක් හැටියටත් කෙනෙක් පුද්ගලයෙක් විඳින කමම තමන් හැටියටත් තමන්ට පේනවා. එහෙම වුණාම තමයි එතන තණ්හාව යෙදෙනවා කියලා කියන්නේ ස්කන්ධ ටිකකට. එතකොට අර නිබ්බත්ති ලක්ෂණ ටික දකිනවා නම් එතන තණ්හාවේ තණ්හාවක යෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට Tamanට ලෝකයේ නිමිති ඇති බවට ඇසුරු වෙනවා කියලා කියන්නේ මොකක්ද? තණ්හාවේ දෙන්න තැනක් හම්බෙනවා කියන එක. යම් සල්ප මාත්‍ර සැවැන්න මුලක් තරම් දෙයක් හරි ලෝකේ අපිට විඥාණයට ඇසුරු වෙනවා නම් ඒ කියන්නේ ප්‍රතිසන්දියට තැනක් තියනවා කියන එකයි. ඉතාම සුළු දෙයක් වෙන්න පුළුවන්. විඥාණයට ඇසුරු වෙනවා නම් ඒ කියන්නේ ප්‍රතිසන්දියේ හිස් නැහැ. ඒ නිසා ඒක තණ්හාව යෙදෙන්නේ අන්න ඒතන අල්ලගත්ත ස්කන්ධ ටිකට තමයි තණ්හාව යෙදෙන්නේ. අර අපි මුලින්ම කතා කළානේ නේ. නිකාන්ති තණ්හා කියන එක. ඒ මට්ටමේ තණ්හාව යෙදෙන්නේ ඒක අපිට තේරෙන රළු මට්ටමේ තණ්හාව නෙමෙයි. ඊට පස්සේ මේ පහුරකින් එගොඩ වුණ විට පහුර නැවත කරේ තියාගෙන නොයන්නාක් මෙන් නිවනට බරව අතහැරීම කියන විට මේ භාවිත කරන ලද ධර්මයේද අවසානයේ අතහැරීම සිදු කළ යුතුයද යන්න පැහැදිලි කර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේශිස්සාම කියලා මහන්නේ ඔබලට මම ධර්මය පහුරකට උපමා කරගෙන දේශනා කරනවා කියලා ධර්මයේ දේශනා කරනවා. පහුර යනු කරතබාගෙන යෑමට ඇති දෙයක් නෙමේ බහුර යනු ඊතර වීමට ඇති දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකෙදී මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නිවන් දැකීම සඳහා එහෙම නැතිනම් මේ දේවල් තර්කග්‍රාහීව අරගෙන වාද විවාද තර්ක විතර්ක කරමින් පසුවීම සඳහා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. එහෙම නැතිනම් ලෝකේ පැවැත්ම තියෙන්නේ කොහොමද කියන එක විවරණය කරන්නත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. ගැනීම පිණිස නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නිස්සරණය සඳහා. මේ ධර්මයන්ගේ නික්මීම සඳහා. එතකොට මේ ධර්මයන්ගේ නික්මෙනකොට ධර්මය කියලා අල්ලගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ නේ. ඒකෙන් නික්මෙනකොට ධර්මය කියලා අල්ලගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඒකෙන් මිදෙනවා. හැබැයි මේක වරදවා ගත්ත යුතු තැනක් නෙමෙයි. මේකේ තාම බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕන තැනක්. රහතන් වහන්සේ ධර්මය පරයාපුණය කරනවා ධර්මය පාඩම් කරනවා ධර්මය පවත්වන්නට උත්සාහවත් වෙනවා භණ්ඩාගාර පර්යප්තිය රහතන් වහන්සේ නමකුත් ධර්මය ඉගෙන ගන්නවා ධර්මය අධ්‍යයනය කරනවා ධර්මය පවත්වන්න උත්සාහවත් වෙනවා භණ්ඩාගාර පර්යප්තියෙන් ඒ කියන්නේ මේක රැකලා තියන්න ඕනේ කියන එකේ ඒ කියන්නේ කුල්ලූපම උපමාවෙන් කතා කරන්නේ මේ ධර්මයත් අපි යම් අවස්ථාවක අතහැරලා දානවා කියලා මේක නොසලකා හරිනවා කියන තැනකට නෙමෙයි. එතනදී ධර්මය අවබෝධ කරගත්ත කෙනා ධර්මයේහි සුරක්ෂිත බව හදනවා. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා ධර්මයේ සංගායනා කළේනේ. එතකොට මේක ඈතර වෙන්න කියප එකක් මේක රකින්න දෙයක් නැහැ කියලා එහෙම එහෙම අතහැරලා දාලා තිබ්බේ නැහනේ. මේක රකින්න හැම පැත්තෙම අවශ්‍ය වෑයම් යෙදුවා, උපක්‍රම යෙදුවා, නොඑක් ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට ඒකට විරුද්ධව නැගී සිටියනේ. බලන්නකෝ තුන්වෙනි ධර්ම සංගායනාව ඇති වෙනකොට දෙවෙනි ධර්ම සංගායනාව ඇති වෙනකොට ඒ අවස්ථාවල භික්ෂුන් වහන්සේලා කටයුතු කරපු ආකාරයනේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මේ ඒ අධර්මවාදීන් බලවත් වෙලා ධර්මවාදීන් ඊටාම දුර්වල වෙලා තියෙනකොට තැන් තැන් වල විසිරලා හිටපු භික්ෂුන් වහන්සේලා එකතු කර කර එකතු කර කර එක තෙරුන් වහන්සේ නමක් යසමහ තෙරුන් වහන්සේ කොච්චර මහන්සියක් ගන්නවද නේ එතකොට මේ විදිහට මේ මහා ව්‍යායාමයක් මහා උත්සාහයක් ගත්තේ රහතන් වහන්සේලානේ. ඇයි? මේ ධර්මය කියන එක පහුරක් ඈතර වුණාට පස්සේ පහුර දාලා යනවා වගේ ධර්මයේ පැවැත්මත් අපි අතාරින්න ඕනේ කියලා තැනක් කොතනකවත් කතා කරන්නේ නැහැ. හැබැයි මෙතනදී කියන්නේ මේක ධර්මයේ දේශනා කළේ ඈතර වීම පිණිස අල්ලගෙන ඉන්න නෙමෙයි. කවුරු හරි පහුර පාවිච්චි කරන්නේ මේ ඈතර වෙන්න නොවි යොකුට නැගලා නිකන් ඉන්න නම් දැන් අපි ගෙයක් හදාගෙන ඉන්නවා වගේ පහුර උඩට වෙලා ඉන්න නම් ඔක අල්ලගෙන ඉන්නේ ඒකට ධර්මය මේක පාවිච්චි කරන්න එපා මේක කරේ තියන් යනවා වගේ වැඩ කරන්න එපා. ඒ කියන්නේ මේක පවත්වන්න එපා කියන එක නෙමෙයි. මේ පහුර ඈතර වීම සඳහා පාවිච්චි කරන්න. පහුරේ නූල් ලිහිලා තියනවා දැක්කොත් එහෙම ලනු කොටවල් අතහැරලා දාලා යන්නේ නැතුව තව කෙනෙකුට ඈතර වෙන්න ඕකේ නූල් පොටත් හොඳට ගැට ගහලා යන්න. හැබැයි පහුර ඔයගොල්ලෝ කරේ තියාගෙන එහෙම යන්න එපා. ඒ කියන්නේ ධර්මය කියන දේ ජීවිතේ යොදා ගන්න ඒක අරගෙන වාද විවාද තර්ක විතර්ක කර කර මේ මම ධර්මය දන්නවා කියන තැනක රැඳිලා ඉන්න දේශනා කරපු ධහමකුත් නෙමෙයි ලෝකේ විවරණය කරන්න පෙන්නපු ධහමකුත් නෙමෙයි දුක නැති කරගන්න පෙන්නපු ධහමක් තියෙන්නේ. ඒ ධහමෙන් දුක නැති කරගන්න ධර්මයේ පැවැත්මත් ඔගොල්ලෝ සාධනය කරන්න ශාසනය රැකලා තියන්න තව කෙනෙකුට දුක නැති කරගන්න තියෙන මාර්ගය මේක. ඒ නිසා ඒකත් රැකලා තියන්න. ධර්මය අතහරිනවා කියන තැනින් අදහස් කළේ උන්වහන්සේට ආපහු මේ රකින්න කියලා දෙයක් ඇත්තේ නෑනේ දැන් රාතන් වහන්සේ සිල් රකින්න ඕනේද? කතං කරණීය. නාපරං ඉත්තත්තායාති. කරන්න තියෙන දේ කරලා ඉවරයි මත්ෙහි කල යුත්තක් නැහැ. එතකොට උන්වහන්සේ සිල් රකින්න ඕනේද? නැහැ උන්වහන්සේ සිල් රකින්න දෙයක් නැහැ. උන්වහන්සේ කරන දේ කරලා ඉවරයි. සමාධිය වඩන්න ඕනේද? නැහැ සමාධිය වඩන්න දෙයක් නැහැ. ප්‍රඥාව වඩන්න ඕනේද? නැහැ වඩලා ඉවරයි. හැබැයි උන්වහන්සේ විනය ඇතුළේ හික්මෙනානේ. සමාන ශික්ෂාපද පනවන්නේ රහතන් වහන්සේලා නිසා. රහතන් වහන්සේලාගේ ඇතම් ක්‍රියාකලාප නිසා වාග්යතුන් වහන්සේ ගර්හා කරලා ශික්ෂාපද පනවපු අවස්ථා තිබුණා. බෙල්ලට්ටි සීසතරුන් වහන්සේගේ කතාවේදී බලන්නකෝ. එතකොට මේ වගේ අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අරඹය ශික්ෂාපද වෙන. එහෙනම් රහත් උනත් විනය ඉක්මවන්න පුළුවන් කමක් නැත්තේ. නෑ රහතන් වහන්සේලාත් විනය ශික්ෂාපද ඇතුළේ. ඉක්මලා ඉවර වුණත් මොකද්ද වෙන්නේ? පැවැත්ම ඇතුළේ ඉන්නවා. ඒ වගේම උන්වහන්සේලා සමාධිය සඳහා කළ යුත්තක් නැහැ. හැබැයි උපදවගත්තු සමාධිය ආසේවනය කරනවා. ප්‍රඥාව අමුතෙන් උපදවන්න දෙයක් නැහැ. හැබැයි උපදවගත්ත ඵල ප්‍රඥාවන්ට සමවදිනවා. එතකොට ධර්මය කරේ තියාගෙන යන්නේ නැහැ කියලා කියන්නේ අපව වඩන්න දේවල් නැත්තේ නැහැ. ඒක අතහැරිලා ඉවර උන්වහන්සේලා කළ යුත්ත කරලා ඉවර නිසා. හැබැයි ඒකෙන් උන්වහන්සේලා අර ධර්මයේ පැවැත්ම අතහැරලත් නැහැ. ඒ වගේම මේ විනය ආදී දේවල් අතහැරලා නැහැ. ඒ නිසා ඒ සීමාවන් ඇතුලේ උන්වහන්සේලාත් රැඳී සිටිනවා.